විටින් විට ජනතාව නියෝජනයක හැම අංශයක්ම මුණ ගැහිලා. ඒ දේශපාලන පෙරළිය කරන්න අපි කිය අපි යහපාලනයකට යන්න. යහපාලනයට ගිහින් ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඔක්කොම පක්ෂ ලෑස්ති කරගෙන අපිට පුළුවන් ආණ්ඩුවක් ඇති කරන්න. ඒත් සමහරු මේකට අකමැති. සමහරු බලන්නේ මේක ගියොත් මොනවද අපිට වෙන්නේ? අපේ දූෂණය හෙලි වෙයිද? අපේ වංචාව හෙලි වෙයිද? අපිට විරුද්ධව නඩු දායිද? අපිට හිරේ යවයිද? ඉතින් මේ බයෙන් සමහරු බලනවා මේ රටේ අද විශාල කලබලයක් ඇති කරලා මේ යන මාර්ගේ නවත්ත ගන්න පුළුවන් කියලා. අපි තීරණය කරලා පිළිම කරන්නේ නැහැ. යටත් වෙන්නේ නැහැ. අපි මාර්තු මාසේ කොළඹදී අපේ විශේෂයෙන්ම මේ යහපාලන ඉදිරියට ගෙන යන්න මේ රටේ මේ ජාතිවාදී ඉවත් කරලා ඉදිරියට යන මාර්ගයකට අපි සහයෝගය දෙන රැස්වීමක් ඇඳවන්ටින්නේ.